අන්න වගේ අපිට ආරක්ෂාව සපයන කෙනෙක් වගේ තමයි මෙන්න මේ සතිමත් බව කියලා කියන්නේ. ඒක අපිට විතරක් නෙමෙයි මේ ආර්යයන් වහන්සේලාට පවා තියෙන ප්‍රධාන ආරක්ෂාව වෙන මොකක්වත් නෙමෙයි සතියේ ආරක්ෂාව කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. සතාරක්ඛේන චේතසා විහෙරෙස්සති කියලා දේශනා කරන්නේ. ඒ නිසා ඒ සතිමත් බව කියන බීජය තමයි එහෙනම් අපි රෝපණය කරගන්න ඕනේ. ඒක රෝපණය වෙන්න රෝපණය වෙන්න එහෙනම් අර හිතේ තිබිච්ච කෙලෙස් වල අඩුවීමක් වෙන්න ඕනේ. හිතේ තිබිච්ච ව්‍යාකූලත්වය අඩුවීමක් වෙන්න ඕනේ. හිතේ පැහැදිලි බව වර්ධනය වෙන්න ඕනේ. හිත නිර්හංකාර වෙන්න ඕනේ. හිත බිමට බහින්න ඕනේ. අර පුංචි කාලේ අපේ තිබිච්ච අහිංසකත්වය අපිට තේරෙන්න ඕනේ දැන්. දැන් මේ ලොකු වෙන්න ලොකු වෙන්න මම මාන්නක්කාර වෙලාද? ලොකු වෙන්න ලොකු වෙන්න මගේ කෙලෙස් වැඩි වෙ අපිට ලැබෙන්නේ නැහැ. මේක එහෙනම් අපි තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ. සතිමත් බව කියන එක අපේ අපේ හිතේ රෝපණය වෙන්න ඕනේ. එහෙමනම් අන්න පොඩ පොඩ මේ ආරක්ෂාව ලැබෙවි. එහෙමනම් එතකොට අපිට තවත් කෙනෙකුට කියන්න පුළුවන් ඔව් මේක ඇත්ත තමයි කළා බැලුවා මේකේ ආනිසංස තියෙනවා එන්න බලන්න ක්‍රියාත්මක කරන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතිමත් බව කියලා දෙන්න කලින් සතිමත් සතිපට්ඨානය කියලා දෙන්න කලින්ම ආනිසංස රසක් කියලා දීලා තමයි ආනිසංස රසක් මුලින්ම ප්‍රකාශ කළා තමයි ඒක දේශනා කරන්නේ. කියන්නේ අපේ හිතේ තියෙනවා නම් සිත් ඇවුල් ඒක දුරු වෙනවයි කියලා කියනවා. නිරන්තරයෙන්ම ධම්නස්තිතේ තියෙනවා නම් නිකන් කලකිරීම හිතේ තියෙනවා නම් ශෝක කිරීම තියෙනවා නම් ඒක මේ සතිමත් බව නැමැති ඔසුව අතිපට්ඨානය අපේ හිතේ වැඩෙන්න වැඩෙන්න මේ ශෝක කිරීම හඬා වැළපීම් සිත් ඇවුල් මේ ටික දුරු වෙන්න පටන් ගන්නවා කියලා කියනවා. පාර පේන්න පටන් ගන්නවා කියලා කියනවා. අපේ හිත පිරිසුදු වෙන්න පටන් ගන්නවා කියලා කියනවා. එහෙනම් අපේ හිතේ මේක වර්ධනය වෙලා නම් අපිට තේරෙන්න ඕනේ කලින් තිබුණාට වඩා මේ හිත දැන් පිරිසුදුයි. කලින් නම් හිත කිසිම චාරයක් තිබුණේ දැන් නම් හිතේ පිරිසුදුකමක් තියෙනවා. අර කලින් මතක් කළා වගේ මේ තේරුමක් නැති රූප බලලා බලලා කෙලසගත්ච හිත. තේරුමක් නැති දේවල් අහලා අහලා කෙලසිච්ච හිත. එහෙම කෙලසිච්ච හිත හොන්න දැන් මේ සතිමත් බව දියුණු කිරීම හරහා ආයෙත් අන්න ටිකක් පිරිසුදු වෙලා. අර කුණු ටික ටිකක් අයින් වෙලා ඒ කිලුටු ටිකක් අයින් වෙලා හරියට නිකන් අපවිත්‍ර වෙලා තිබිච්ච රෙදි කඩක් ටිකක් හේදුවට පස්සේ ඒකේ පිරිසුදුකමක් වර්ධනය වෙලා තියෙනවා වගේ. එහෙනම් දැන් මේ හිතෙත් අන්න යම් පිරිසුදුකමක් මතුවලා තියෙනවා කියලා Tamanට තේරෙන්න ඕනේ. මේ අනිත් කෙනෙක් කියලා වැඩක් නැහැ. Tamanට තේරෙන්න ඕනේ මෙන්න මේ බඳු පිරිසුදුකමක් හිත තුල ක්‍රියාත්මක වෙලා කියලා. ඉතින් ඔන්න ඔය වගේ ආනිසංශ එක තමයි මේ ගමන යන්න තියෙන්නේ. ඒ නිසා අද මම උත්සාහත් උනේ මේ අනේපිට සිටුතුමාට බුදුරජාන් වහන්සේ දීපු ඒ එක අවවාදයක් මූලික කරගෙන මේ සූත්‍රයට ආරම්භයක් ලබා ගන්න. ඉතින් අපි බලමු ඉදිරියට මේ සූත්‍රයේ තව ගැඹුරු කාරණා සම්බන්ධයෙන්. එහෙමනම් අද දවසේ මේ ධර්මදේශනාවට අහුම්කන් දීලා අපේ පුංචි සාමින් වහන්සේලාට මේ සතිමත් බව නැමැති බීජය තම තමන්ගේ හිතේ රෝපණය කරගන්න. යම්කිසි උනන්දුවක්, උත්සාහයක්, ධෛර්යයක් ලැබුණා නම් එහෙමනම් ධර්ම දේශනාවෙන් යම්සි ප්‍රයෝජනයක් වුණා කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අප සියලු දෙනාටම අපේ සිත් සතන් තුළ සිදු වේවා